දැන් බලන්න මේ කර්මයේ මෙත්ත සූත්‍රය කියලා. ඇත්තටම අපි කීමේ පහසුට කර්මයේ මෙත්ත සූත්‍රය කියවට ඒකට ඒකේ තෝරන මෙත් කර්මීය සූත්‍රයක නාමයක් කියලා. ඒ තමයි ප්‍රසර මෙත් කර්මීය සූත්‍රය මෙත් කල යුතු සූත්‍රය. බලන්න කොච්චර සැපයිද කියලා. ඒ මෙත් කල යුතු සූත්‍රය කියලා. නමුත් ඒ කර්මීය මත්ත සූත්‍රයෙන් කර්මීය අත්ත ඒතරගම කරණීය මත්ත කුසලෙන කරණීය අත්ත කුසලේන අත්ත කුසලේන කියලා කියන්නේ නිර්වාණය නැමැති යහපත් අර්ථය බලාපොරොත්තු සිසිලෙන කෙනා විසින් අත්ත කුසලේන කියන්නේ ජීවිතේ අර්ථයක් සොයාගන්න උත්සාහවත් ඥානවන්තයා විසින් කරණීය කළ යුතු සෞදර පැහැදිලි කරනවා කරණීයම් අත්ත කුසලේන යන්තං සම්තං පදං අபிසමෙද්ද යම් ඒ සාන්ත වූ නිර්වාණ පදයක් වේද එය අවබෝධ කර ගැනීම සඳහා ඒ අර්ථය සොයා ගැනීමේ උත්සාහවත් ඥානවන්තයා විසින් කළ යුතු දේ කරණීයම් අත්ත කුසලේන යන්තං සම්තං පදං අபிසමෙද්ද ඊළඟට පැහැදිලි කර දෙනවා කළ යුතු කෘත්‍ය 14ක් තියෙනවා නොකල යුතු එක කරුණක් තියෙනවා. මේ ධර්මතා 15ක්. එවනම් ඒ කල යුතු කෘත්‍ය 14 තමයි සක්කෝ අපි නිවන් දකින්න කැමති දක්ෂයෙක් වෙන්න ඕනේ. ඇක්ටිව් වෙන්න ඕනේ. උජෝච අවංක වෙන්න ඕනේ. සෝජෝච විශේෂයෙන් අවංක වෙන්න ඕනේ. ඒවා සුවචෝ කීකර වෙන්න ඕනේ. අනතිමානී නිහතමානී වෙන්න ඕනේ. මුදු මුදු මොලොක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මෛත්‍රී ගුණය තියෙන්න ඕනේ. ඊළඟට අයති මතු මුද්‍රාල තිමානි සම්පුස්තකෝ ලදදේ සතුටේනතෝ සුබරෝ ලදදේ යැපෙන්නතෝ ඊළඟට පල්ලවක වූති සහල දීකරත්මක් තියෙන අප්පකිච්චෝ ආල්පකෘත්‍ය කියන වැඩ අධිකත් වෙන සහල ප්‍රවත්න සංකේන්ද්‍රියෝ සාන්ත ඉඳුරන් කියන්නේ අපේ අසකන ආසාදී සංවර කර ගන්නවා නිපකෝ ස්ථානවලට ප්‍රඥාව තියෙනවා. අප්පගබ්බෝ කයි සිතින් කයින් වචනෙන් වැරදි නොකරන ඕන. කුලේසු අනුනොගිද්දෝ. දායක කුලයන්හි පුද්ගලයන්හි ඇලෙන්න ඇලීම නැතු වෙනවා. නම 14යි. ඊළඟ කියනවා නච කුද්දං සමාචරේ කිංචියේන විඤ්ඤෝ පරේපෝ දෙයෝ යම් මේ ඥානවන්ත පිරිසක් විසින් මේ දේ කරන්න එපා එපා කියලා නිග්‍රහ කරමින් අවමන් කරමින් අපට අවවාදයක් කරනද ඒ දේ නොකිරීම. එහෙනම් මේ සමාජ සම්මත කරනවා ඥානවත් දැනුනේ අහවල් දේ වැරදියක්. ඒ දේ කරන්න එපා කියලා උදාහරණයක් අපි ගත්තොත් අපිට චාරිත්‍රයේ සිරිත්‍රි දෙමව්පිය අතර දරුවෝ අතර සම්බන්ධතාවය ගොඩනගන්නේ. අන්න සිරිත්‍රි සමාජයේ මේ අහවල් දේ කරන්න එපා. උදාහරණයක් අසුරට කියනවා වැඩි හිටිය දෙන්නේ කතා කරෙද්දී නඩක පයින් දෙපා. ඒක අසුබමයි. ඒ වගේ අනුන්ගේ කතා බහකට මොකක්ද දෙපා. ඒක අසුබම අසුබමයි. අන්න සමාජයේ සම්මත ඒ වගේම නරකද පුරුදු කියලා. අන්න ඒ දෙන පිළිම. අන්න ඔය කරුණු පහල. එන කලේතු කරුණු 14ක් තියෙනකොට දෙකක් තියෙනවා. අන්න ඒ කරුණු වල සම්පූර්ණ එක්කදීම ඒක මෛත්‍රිය වල වරන්න පුරුදු වෙනවා. ඒක කෙලිම අනාගාමී දක්වා දේශනා කරනවා. අපිට කියන්නේ නේද කර්ණ මෙත් සූත්‍රය කියලා කියන්නේ. බොහෝ බුදුරජාණන් කියන කරණීය මත් සූත්‍රය. ඒ කියන්නේ මේ කළ යුතු කෘත්‍ය දක්වන සූත්‍ර දේශනාව. අන්න එහෙම අපි අර්ථ තෝරා ගන්න ඕනේ. අර්ථ කරවල ගන්න ඕනේ.